සංගීතය හදාරන සිසුන්ට මෙන්ම සංගීතය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් රසවින්දනය සමග අධ්‍යාපනය ලබා දෙන වැඩසටහනයි ලලිත කලාලය. වැඩසටහන ඉදිරිපත් කරන්නේ නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්දදාස බෝගොඩ. ජයසිරි මහබෝධි රන්වැලි සහාරි මිහින්තයය ඉතුරු වුණිය හෝකන පිරිපාහිනේ රන් රන් ගිරි සමුළු ගලි චාරණේ නිදහා පැලවි නදී වලවේගින් කිසිල දිදී නිවහල් නවදීත ගයයි නවෝදයට අසිරින් පතයි ජයසිරි මහා රන්වැලි සාදී මිහින් තලය ඉසුරු වුනි අවකන තිරිපානි රන් රන් කිරි සමුළු ගලේ සාරයි නිදහා මල් පිටන තුරුවල් සමපල දරන්න තිසරණ සරේ බලය අප පිළිලක රැක දේවා අප පිළිලක රැක සිරිලක විවිධ කලා ශිල්ප දියුණු වන්නට පටන් ගත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය ආරම්භ වීමත් සමග. මෙහි කලා ශිල්ප නිරීක්ෂණය කිරීමේදී ඇදහිලි හා විශ්වාස මත ගොඩනැගුණු කලා අංග රාශියක් තිබෙනවා. ඒ අතර ප්‍රධාන තැනක් ගන්නේ සංගීතය, චිත්‍රය, මූර්ති, නර්තන, ගෘහ නිර්මාණ ශිල්පය, කැටයම් ආදී අංග වනවා. ඒවා ඊතා දියුණු තත්වයට පත්වී තිබෙනවා. ග්‍රාමීය පරිසර තුල පවා විවිධ කලා ශිල්ප පිළිබඳ ප්‍රවීණයන් ඉන්නවා. සමස්ත දේශයටම ඔවුන්ගේ නිර්මාණ අනන්‍යතාවක් දක්වනවා. ශ්‍රී ලංකාවේ නොඑක් ප්‍රදේශවල ඇති වෙහෙර විහාරවල ඇති කැටයම් මූර්ති ශිල්පාදිය ඉහත කියමන සනාත කරනවා. ගීතයේ ආරම්භය හෙවත් ගායනයේ ආරම්භය මානවයාගේ ප්‍රාථමික යුග දක්වා විහිදෙනවා. හෙළ ගීතය යුග කීපයක් ඔස්සේ පරිහානියට පත්වමින් හා පරිණත වීමෙන් විකාශනය වුණා. ගීතය පරිණත වීමේ කාල පරාසය වසර 50ක් 60ක් පමණ වනවා. ගීතය ආනන්දයෙන් හා චමත්කාරයෙන් ප්‍රඥාවට පහසුවෙන් යා හැකි භාවිතාවක් බව විද්වතුන්ගේ මතය. කවියාට, ගායකයාට, රසිකයාට, ਵਿਚාරකයාට, සංගීතඥයාට, සහෘදයාට සහ පොදු ජනතාවට ගීත සේවනය මහත් ඵල මහානිසංස ප්‍රතිඵල ගෙන දීමට සමත් බව සිංහල ගීත සංස්කෘතිය යන මෑයින් දිවයින අතිරේකය තුලින් එස්.එම්. සිරිවර්ධන විද්වතා කියනවා. අද ලලිත කලාලයෙන් බොදුනුවන්ගේ අප්‍රමාණ ගෞරවයට පාත්‍රවන සිද්ධස්ථාන හා සම්බන්ධව ලියවුණු ගී ඔබේ වින්දනයට යොමු කරනවා. දන්ත හේමමාලා යුවල සම්බුදු රජුන්ගේ දන්ත ධාතුන් වහන්සේ ඊතා ආරක්ෂාකාරීව සිරිලකට වැඩම කළා. කාලයෙන් කාලයට පාලනය වෙනස් වන විටදී දන්ත ධාතුන් වහන්සේ විවිධ ප්‍රදේශවලට වැඩමවනු ලැබුවා. පුරුරු බ්‍රහ්ම गुरुविष्णु गुरुरुदेवो महेश्वरः गुरु सा යුගවලින් පසුව පොදු ජනයාගේ රසවින්දනයට යොමු වුණේ ග්‍රැමෆෝනය. 20 වන සියවසේ 3 වන දශකයේදී ග්‍රැමෆෝන් ගී ඒකාකාරී බවින් මිදී හරවත් ගීත බවට පත් වුණා. රසයෙන් අනූනව පැවති මනහර ගීවල ශබ්ද මාధుර්යය වගේම අර්ථවත් බවත් ඒ ගීවල පැවැත්මට හේතු වුණා. බොදු සිද්ධාස්ථාන රාශියක් පිළිබඳව නිර්මාණය වූ ගී අසන්නට ලැබුණා. සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල පිහිටි ශ්‍රී පාදස්ථානය පිළිබඳව ජයන ගීයකට දැන් සවන් දෙමු. కరుణావాయి నటే తమ తమ తమవే సమాందేవి కరుణావాయి నటే తమ తమ తమవే సమాందేవి కరుణావాయి నటే తమ తమ తమవే సమాందేవి కరుణావాయి අපේ බොදුගී අතර බොදුනුවන් නොවන අන්‍ය ආගමික ගායකයින්ද ජනප්‍රිය බොදුගී රාශියක් ගායනා කොට තිබෙනවා. එය බෞද්ධ ජනයාගේ ඉමහත් සතුටට හේතු වනවා. ග්‍රැමෆෝන් යුගයෙන් පසු ගුවන්විදුලි විකාශන ආරම්භීමත් සමග බොදු ගී තැටි වාදනය ආරම්භුණා. එම ගීවල පද රචනා සංගීත නිර්මාණ උසස් තත්වයටපත් වුණා. චිත්‍රපටවල පවා බොදු තේමා අනුව ගී ඇතුළත් වුණා. ගුවන් විදුලියේ සරල ගී ගැයූ ශිල්පීන්ද තම වැඩසටහනේ බොදු ගීයක් හෝ දේශාභිමානී ගීයක් ගැයීම සිරිත වුණා. බුදුදහමින් වැවත්, දාගැබත්, ගමත්, පන්සලත් යන අංග හතර අපේ සංස්කෘතිය ගොඩනැගුවා. දාගැබ සහිත විහාරයෙන් පවිත්‍ර බවත් විහාරයට එන උවසු උවැසියන් සුදු හැඳ පැමිණීමෙන් චාම් බවත් විහාරයේ බුදුරුව චෛත්‍යය බෝධීන් වහන්සේ විවෘත ස්ථානවල ස්ථාපනය කර තිබීමෙන් විවෘත බවත් දැක්වනවා මිගදායේ බොදු ගීයකට සවන් දීම තුලින් අසන්නා කිසියම් සංයමයකට පත්වනවා. ඒ සඳහා මනා පද රචනය, නාද මාලාව හා ගායනය බොදු හැඟීම් ඇති කරනවා. සංගීත නිර්මාණය සඳහා භාවිත කළ යුත්තේ බොදු තේමාවට සරිලන වාද්‍ය භාණ්ඩ. ගීතයේ ලය හෙවත් වේගය මද්දේලය ඉක්මවන්නට හොඳ නැහැ. සංගමිත්තා මෙහෙණින් වහන්සේ වැඩමවා වදාළ ශ්‍රී මහා බෝධි අංකුරය මහමෙවුනා උයනේ රෝපණය කෙරුණා. එය අද මහා වෘක්ෂයක් වී සමස්ත බුදු ජනතාවට වන්දනාමාන කිරීමට අවස්ථාව සැලසී තිබෙනවා. අතරේ හිමිට බස්සිනා වැලි තල අතරේ හිමිට බස්සිනා නිරංජන නදියේ කලාහිත වැඩ සිට බුදු උදා සිරෝහිමි මොක්සුවලර මොහොතේ සමාධි බා කඳු වැටියේ සීතල හෙවනේ චන්දන තුරු පීරා චන්දන තුරු පීරා ඇදීන මල් මුව රද රසිනේ සමග මුසු කොමල මල පවනේ ගැටිලා ආවෙනා ගැටීලා පාවෙනා සත්තර ළඟලා ටික ටික සෙලවි සත්තර ළඟලා ටික ටික සෙලවි සිරිමාවෝ හිමිගේ මනෝහර අනුපත් අතුරු කිලි මතාගිය කාලෙහි රස නැඟුණා සරාගී ජීවන සරාගී ජීවනා සංගමිත් මෙහෙනි දකුණේ සාකා සංගමිත් මෙහෙනි දකුණේ සාකා ශ්‍රී ලංකගෙන ආලා ශ්‍රී ලංකගෙන ආලා සිතම තම මහ මෙුණා උයනේ නතයි කොළ වන්නම ලෙස මහබෝ සුනීති නාදනා සුනීති නාදනා නිමාවට පත්වන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය ඉදිරිපත් කළ ලලිත කලාලය වැඩසටහනයි. අද සුපුරුදු පරිදි ලලිත කලාලය වැඩසටහන ඉදිරිපත් කළේ නිල්මලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස පෝකොට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ලලිත කලාලය නිෂ්පාදනය කළේ දීකා විමර්ශනී හඳුබල